මේ මාස 5 අතරතුර සිද්ධ වෙච්ච දේවල් කිය රජේ යටතේ වුණා BBC එකේ කොච්චර ගිහිල්ලාද CNN එකේ කොච්චර ගිහිල්ලාද Al Jazeera එකේ කොච්චර ගිහිල්ලාද ඇමරිකන් තානාපති කාර්යාලයෙන් ස්ටේට්මන්ට් කීයක් දීලාද එංගලන්තේ බටහිර රටවලදී ස්ටේට්මන්ට් කීයක් දීලාද අද කිසි සත්‍යයක් නැහැ කවුරුත් කවුරුත් කතා කරන්නේ. එයාද මාත්‍යෙන් නිදහස කියලා දා කෑගැහුවා. අද හැම මාත්‍යකම කර්ධනය කරනවා. අධිකරණයේ නිදහස කියලා මහා විශාල උද්ඝෝෂණයක් කරන්නේ. දැන් මොකද? විරුද්ධවම ගිහිල්ලා ජජස්ලට විරුද්ධව බණිනකොට ඒ මොකද කරන්නේ? ඒ සියයකට ගෙනියනව තෝරන්නේ සංවිත්තා තමයි කියලා මේක ගන්න. ඒක තමයි තෝරන්නේ. ඉතින් මොකද තියෙන්නේ මෙතන තියෙන පදනම? මගේ නඩුව දන්නේ නැත්නම් ගියා නම් ඉතින් හැම කෙනෙක්ම ගන්නවා දැන් මම ගියා සාක්ෂි දෙන්න. මාව ගෙන් සාක්ෂි ගත්තේ කාන්තා පොලිස් නිලධාරිය. එයාට තියෙන දැනුම මොකද මාව ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්නේ. ඒක පැහැදිලි වෙන්නේ මේක මේ ප්‍රශ්න කරන්නවත් හොයන්නවත් නෙමෙයි අවශ්‍යතාවය.